මම පින් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අහන්න තියෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ සඳහන් පස්ස හා සබ්බචිත්ත සාධාරණ චෛතසික අතර ඇති පස්ස එකක්ද දෙකක්ද? දැන් ඒ දෙකේම හඳුන්වන්නේ දැන් පටිච්චසමුප්පාදයේ දක්වන්නේ සලායතන පච්චා පස්සෝ. එතකොට සමජිත සාධාන චෛතසිකවල දක්වන්නේ පස්ස කියන චෛතසිකය. එතකොට අතන සලායතන පත්‍යා පස්සෝ කියන්නේත් මේ කියන්නේත් එකම කාරණේ තමයි. අතන ආයතන 6 පහළ වීම නිසා තමයි ස්පර්ශය. මේ දහමේ පස්ස කියන එක පාවිච්චි කරන්නේ හැම විටම චෛතසික ධර්මයක් හැටියට මේ සිත විසින් අරමුණ ස්පර්ශ කිරීම කියන කාරණයට තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කය යමක් හැපෙනකොට පස්ස කියලා කියනවනේ ඒකට ධර්මයේ කියන්නේ පොට්ටම්බ කියලා. එතකොට අර පස්ස කියලා කියන්නේ සිත විසින් අරමුණ ස්පර්ශ කිරීම කියන අර්ථය. එතකොට සිත විසින් අරමුණ ස්පර්ශ ගන්න පස්ස චෛතසිකේ. එතකොට සලායතන පත්‍ය පස්සෝ කියලා කියන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය 6 පහළ නිසා බාහිර අරමුණු සිතින් ස්පර්ශ කරන්නට අවස්ථාවක් සැලසෙනවා. කෙලින්ම මනෝද්්වාරයෙන් ස්පර්ශ කරනවා, චක්කුද්්වාරයෙන්, සෝතද්්වාරයෙන්, ගානද්්වාරයෙන්, ජීවහද්්වාරයෙන්, කායද්්වාරයෙන්. එතකොට ওই හයෙන්ම අරමුණු ස්පර්ශ කරනවා. ඒ අරමුණු ස්පර්ශ කරන්නේ සිතින්. ඒ නිසා මේ දෙකේම පස්ස කියන්නේ පස්ස චෛතසිකය ගැනම තමයි. සිතේ හටගන්න පස්ස නැමැති චෛතසික ගුණාංගය ගැනයි කතා කරන්නේ.